ඉරිදා උදෑසන ධර්මානුශාසනාව. දේශකයන්න් වහන්සේ කන්නිමහර වේළුවනාරාම විහාරවාසී පූජනීය මල්සිරිපුර ධම්මකුසල ස්වාමීන් වහන්සේ. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්නතුනි පින්නතියනි මේ පින්නතුන් අද දිනේදී මේ බලාපොරොත්තු වෙන්නේ ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් බිඳක් තමන්ගේ ජීවිතයට එක්කව කරගෙන තමන්ගේ ජීවිතයට වටිනාකමක් සැනසීමක් ලබා දෙන්න. අද මේ පින්නතුන් ධර්ම දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ නාම රූප ධර්මයන් පිළිබඳව. මේ නාම රූප ධර්මයන් කියවට බය වෙන දෙයක් නැහැ. මේ අපේ ජීවිත පැවැත්ම තුළම තියෙන දේවල් ටිකක් තමයි අපි කල්පනා කරන්නේ කටේ. මේ කල්පනා කරලා ඒ තුළ සිහිය පවත්වාගෙන ගියොත් පින්නතුන් අපි හැම කෙනෙකුටම පුළුවන් වෙනවා. ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ගමන් මාර්ගයේ තියෙන අවසාන නිෂ්ඨාව නිර්වාණය කියන තැනට ගමන් කරා. ඉතින් පින්නතුනේ අපේ එදිනෙදා ජීවිතයේ කොච්චර කරත් ඉවරයක් නැහැ. මදාම එක එක දේවල් කරගෙන කරගෙන යනවා යනවා ඉවරයක් නැහැ. මදාම විවේකයක් නැහැ, සතුටක් නැහැ, සහනයක් නැහැ. මේ ජීවිතේ හැමදාම හැලහැප්පීම් එක්ක මහා දුක් ගොඩක් ඉඳගෙන යනවා. ඒ ජීවිතේ මහා සතුටක් තියෙනවා, සැපයක් තියෙනවා කියලා ලේබල් අලවගෙන තියෙනවා. ඉතින් ඕකේ ඇති දෙයක් නැහැ. ඒකේ බොරුවක් තියෙන, මුසාවක් තියෙන. නිවන හැර අනිත් ඒවා ඔක්කොම මුසාවන් කියලා බුදු පියාණන් දේශනා කළා. අනිත් ඔක්කොම මෝස ධම්මා. නිර්වාණය විතරයි අමෝස ධර්මයකට තියෙන්නේ. එනිසා මේ යම් කිසි සත්‍යයක් දුක් විඳිනවා නම් ඒ දුක් විඳින්නේ මොකක්වත් නිසා නෙවෙයි. ඒ කෙනා ඒ පුජ්‍යලයායි සත්‍යයා මේ ඇත්ත අවබෝධ කරගෙන නැහැ. එනිසා මේ ඇත්ත අවබෝධ කරගන්න අපේ ජීවන පැවැත්මම තමයි හොයාගන්න තියෙන්නේ. වෙන මොකක් හවුවත් අපිට ඇති වැඩක් නැහැ මේ ජීවන පැවැත්මේ තියෙන ක්‍රියාකාරීත්වය අවබෝධ කරගන්න. මෙතන මේ ඉන්න තැන හොයා ගන්න ඕනේ. ඉන්න තැන හොයාගත්තොත් විතරයි මේ පින්නතුන් අපි හැම කෙනෙකුටම අපිට යන්න ඕන තැන ගැන අවබෝධයක් ඇති වෙන්නේ. එහෙම නැත්නම් අපිට ඉන්න තැන දන්නේ නැත්නම් යන්න ඕන තැනක් ගැන හිතන්නත් පුළුවන් කමක් නැහැ. එතකොට අපේ මේ භාගතුන් වහන්සේ දේශනා කරන්නේ හොයන්න කියලා කියන්නේ මේ බඹයක් විතර උසර තියෙන මේ පැවැත්ම. මේ කයත් එක්ක බැඳිච්ච පැවැත්ම තමයි හොයන්නේ කියලා කියන්නේ. ඉතින් අපි හොයන්නේ නැත්තේත් ඒකනේ නේද? මේක තමයි අපි හොයන්න ඕනේ. මේක තුල මොනවාද තියෙන්නේ කියලා. එතකොට මේක තුල තියෙන පින්නතනේ මේ සරලවම ගත්තොත් එහෙම මේකේ තියෙන කොටස් දෙකයි. එකක් තමයි කය තියෙනවා මෙතන තව තියෙනවා හිත. ඒ දෙකන තියෙන කැලේ දෙකට ගොඩ ගැහුවොත් එහෙම තියෙන්නේ මොකද්ද? කයයි සිතයි. ඉතින් මෙන්න මේ සරලවම කියනවා නම් මේ කයට තමයි රූපය කියලා පෙන්වන්නේ. සරල විදියට කතා කරනවා. එතකොට හිත නාම කොටසට ගත්තට නමුත් හිත කියන එක ඊට වඩා ටිකක් එහාට ගිහපු කාරණාවක් අපිව පොඩ්ඩක් ඉගෙන ගන්න ඕනේ මොනවාද මෙතන තියෙන්නේ කියලා. එතකොට අපි ජීවත් වෙනවා කියලා කියන්නේ මොකද්ද කියලා අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. ජීවත් වෙනවා කියලා කියන්නේ මොකක්ද අපි කරන්නේ? එදිනදා ජීවිතේ. පෙන්නතුනි අපි ඉපදෙනකොටම අපිට හම්බුණා සාමාන්‍ය කෙනෙකුට හම්බුණා ඇහැක්. අපි හැම කෙනෙකුට ඇහැක් හම්බෙලා තියෙනවා. ඒක අපි අපේ පෙර කර්මයන්ත් එක්ක හදාගත්ත දෙයක්. කණක් හම්බෙලා තියෙනවා. නහයක් තියෙනවා. දිවක් තියෙනවා. ඊළඟට කයක් තියෙනවා. ඊළඟට මනක් තියෙනවා. මේ හය තමයි ආයතන කියලා කියන්නේ. ඒකට කියනවා තව නමක් ආධ්‍යාත්මික රූප. මොනවාද තියෙන්නේ? ඇස, කන, නාසය, දිව, කය, මන නේද? මෙන්න මේ ආයතන හයක් තියෙනවා. කවුද මේ ඇති කරගත්තේ? කවුරුවත් ඇති කරලා දුන්නේ ඒවද? නෑ. තමන්මයි ඇති කරගත්තේ. පෙර කරපු කර්මයන් නිසා තමයි මේ ඇහැ පහළ වෙන්නේ. පෙර කර්මයක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ කන පහළ වෙලා තියෙන්නේ. නහය, දිව කවුරුවත් හදලා දුන්නේ ඒවා නෙවෙයි. දැන් අපි හිතනවා දැන් අම්මගේ කුසේ හිටපු හින්දා දැන් අපි මනුෂ්‍ය ජීවිතයක් ලබනකොට මේක අම්මා තමයි හැදුවේ කියලා. ඉතින් අම්මා හදනවා නම් ඇයි නේද? ඇයි අම්මා හදනවා නම් සමහරුන්ට ඇස් අන්ධ වෙලා හදන්නේ? දැන් දරුවා හදන්නේ නැහැ අම්මා කෙනෙක් කවදාවත් ඇස් දෙකක් අන්ධ කරපු දරුවෙක් හදන්න කැමතිද කවුරුවත්? නෑ නේද? බිහිරි කන් තියෙන කෙනෙක් හදන්න කැමතිද කවුරුවත්? ඒතර අම්මද හැදුවේ අපිට හදාගත්තේ. තමන් හදාගත්තේ. මේ තමන් තමයි මේ අපේ මේ ඔක්කොම හදාගෙන තියෙන්නේ. අපි කරපු කියපු දේවල් වල ප්‍රතිඵලයක් තමයි මේ තියෙන එකට කියන අපි කර්මය කියලා. පෙර සංසාරේ කරපු දේවල් වල ප්‍රතිඵලයක් විදිහට තමයි මේ ආයතන අපිට ලැබිලා තියෙන්නේ. ඉතින් ඒකට කියනවා පාලියෙන් ওই කන්දානම් පාතුභාවෝ ආයතනානම් පටිලාභෝ. ආයතන ලැබීම ස්කන්ධයන්ගෙන් පහළ වීම තමයි ජාතිය කියලා කියන්නේ. ඉතින් එහෙනම් මොනවාද ජාතිය වෙලා තියෙන්නේ? ඇහැ, කන, නාසය, දිව, කය, මන. ඇයි අපි මේවා හැදුවේ? අනතනත් ප්‍රශ්නයක් තියෙනවා. හැදුව කාරණා දෙකක් තියෙනවා පින්නතින්. මේවා හදපු කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මේවා හදපුවම දුකක් ඇති වෙනවා කියලා දන්නේ නැතිකම. දැන් ඇහැ හදපු හින්දා නේද ඇහැ වයසට ගියේ. ඇහැ පේන දැන් ඇහැ වයසට යනකොට කන්නඩි දාන්න එහෙම හිතුවද පොඩි කාලේ, තරුණ කාලේ? නැහැ. එහෙනම් ඇහැ වයසට යනවා කියලා දන්නේ නැහැ. මේක දුක් බවට පත් වෙනවා, මේක පේන්නේ නැති වෙනවා කියලා දන්නේ නැහැ. කනත් එහෙම. එහෙනම් මේ මේ නොදැනුවත්භාවය නිසා තමයි මේක හදලා තියෙන්නේ. ඒකට කියනවා අවිද්‍යාව කියලා. මොකද්ද කියන්නේ? අයිති. ඒකට කියනවා දුක්ඛ ආර්ය සත්‍ය දන්නේ නැහැ. ඒ වගේම මෙතන දුක්ඛය, දුක්ඛ සමුදය, නිරෝධය, මාර්ගය දන්නේ නැහැ කියන එක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒ වගේම ඔයාලගේ තව කාතන්තරයක් තියෙනවා මෙතන මේ හදන්න හේතුව තමයි මේ ඇහෙන් රූප බලන්න කැමැත්තක් තියෙන හින්දායි මේක හැදෙන්නේ. එහෙනම් ඒකට කියනවා මොකද්ද? තෘෂ්ණාව. එහෙනම් දෙන්නෙක් ඉන්නවා මෙතන. මොකද්ද මේ දෙන්න? අවිද්‍යාව සහ තෘෂ්ණාව හින්දා තමයි හැදෙන්නේ. එතකොට මේ හදපු ඇහැ නිසා, හදපු කන නිසා, නාසය නිසා, දිව නිසා, කය නිසා, මන නිසා තමයි ඔයත් මෙච්චර මේ දුක්ඛයන් විඳින්නේ. වෙන මොකක් කරන්නේ? ඒතර වැරද්ද තියෙන්නේ වෙන කාගාවක් නෙවෙයි පින්නදෙන්නේ. එක එක කෙනාට බැන බැන අරයා වැරදි මෙයා වැරදි මේක තමයි හරියන්න ඕනේ කියලා කෑ ගැහුවට වැරද්ද තියෙන්නේ කවුරු ගාවද හදපු කෙනා ගාව. කවුද හදාගත්තේ? තමන්නේ. තමන් ගාව වැරද්ද තියෙන. ඔය ඇත්ත ඕන වැරද්දකට කාට හරි දැනලා බලන්න ඒ වැරද්ද තියෙන එයා ළඟ නෙවෙයි. තමන් ගාව තියෙන්නේ. ඉතින් තමන් ජාති වුණේ හින්දා නේද ප්‍රශ්න තියෙන්නේ. ඉපදුනේ නැත්තම් මේ මොන ප්‍රශ්නයක්වත් නැහැ. ඒ හින්දා මේ මේ සැරේ තමන් මේ දේශනාව තුළින් හරි මේ ඉගෙන ගන්න දේ තුළින් උත්සාහ කරන්න ඕන ඇත්ත. මේ වැරද්ද තියෙන්නේ මේ පිට බාහිර සමාජයේ මුකේවත් නෙවෙයි. වෙන කවුරුවත් ගාව නෙවෙයි. වැරද්ද තියෙන්නේ තමන්. තමන්ටම ඇඟිල්ල දික් කරගන්න ඕනේ. එතකොට තමයි අපි හැදෙන්නේ. බන කෝටි ගාණක් ඇහුවත් වැඩක් නැහැ. ඇයි තමන් හදාගෙන තමන් හැදෙන්න උත්සාහ කරන්නේ නැත්තම්. මෙතන වැරද්ද මංගාව තියනවා කියලා එක වැරද්දක් අල්ලගෙන ඒ වැරද්ද හදාගත්තත් එක දවසට එක ගාණි වුණත් කොච්චරක් අපි හැදෙනවද නේ? ඉතින් එහෙනම් මේ ජීවිතය කියන්නේ අන්න එහෙම අපි හදාගෙන යන්න ඕන ගමන කියන එක තමයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. සියලු බුදවරු සබ්බ පාපස් සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන සාසනං කියන්නේ ඒක. ඒ කියන්නේ මේ අකුසලයන් වලින් පව් වලින් අයින් වෙලා කුසලයන් ඒ අයින් වෙනකොට කුසලයන් නැති වෙනවා. එතකොට අපේ හිත පිරිසුදු වෙනවා. එහෙනම් හිත පිරිසුදු කරගන්න නම් අපි මොකද කරන්න ඕනේ? අපේ වැරදි දකින්න. එතකොට මේ වැරදි දකින්න අපි දැනගන්න ඕනේ මෙතන මොනවාද කොහොමද මේක සකස් වෙන්නේ කියලා. ඒතර අපි ජීවත් වෙනවා කියලා කියන්නේ ඇහෙන් රූප බලාගෙන ඉන්නවා කියන කාරණාව තුළ මොකද්ද තියෙන්නේ? දැන් ඕකනේ අපි කරන්නේ. ජීවත් වෙනවා කියලා කියන්නේ මොකක් හරි රූපයක් දිහා බලා ඉන්නවා. නාරි දිනන එක එක දේවල් බලාගෙන ඉන්නවා. මේ දවසම මොකද කරන්නේ? කනෙනුත් මොකද කරන්නේ? ශබ්ද අහගෙන ඉන්න එක එක ශබ්ද අහගෙන ඉන්නවා. දැන් ඉතින් ඔයත් බණ අහගෙන ඉන්නවා. නායට ගඳ සුවඳ ආග්‍රහණය කරගෙන ඉන්න. ඊළඟ දිවට රස දැනව නේද? එක එක දේවල් කකා ඉන්නවා. ඒතර රස දැනෙනවා. ඒක විඳගෙන ඉන්නවා. ඊළඟට කයට ස්පර්ශ වෙනවා. නේද? ඒකට කියනවා පොට්ටබ්බ රූපේනා කියලා කියනවා. ඊළඟට මනට එනවා ධම්ම රූප. මොනවද එන්නේ? ධම්ම රූප. එතකොට මෙන්න මේ අපි ජීවත් වෙනවා කියලා කියන්නේ ඔන්න ඕවා විඳ විඳ කකා බිබී ඉතින් මේ මේ විදිහට ඉන්නවා කියන ජීවිතය තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ක්‍රියාකාරීත්වය තුළ තියෙනවා මේ ජීවන පැවැත්මේ ක්‍රියාකාරීත්වය තුළ තියෙන ප්‍රධාන ධර්මාංග තුනක්. එකක් තමයි එතන ක්‍රියාත්මක වෙනවා විඥානය. ඊළඟට ක්‍රියාත්මක වෙනවා නාම ධර්ම සමූහය. ඊළඟට ක්‍රියාත්මක වෙනවා රූප. එහෙනම් ওই ක්‍රියාදාමයේ තියෙන ඔන්න ඔය තුන විතරයි. විඥානයි නාමයි රූපයි. તો නාම රූප ධර්මයන් කියපුවම විඥාන නාම රූප ඔක්කොම තියෙනවා. ඉතින් කොහොමද මේක සකස් වෙන්නේ කියන එක තමයි අපි දැනගන්න ඕනේ. කොහොමද මේක සකස් වෙන්නේ. හොඳයි අපි බලමු එකින් එක මේ කොහොමද මේවා දැනගන්න ඕනේ. එතකොට තමයි ඒ අත්ංගේ මේ යථාර්ථය පේන්නේ. ඔය ඇහැ කන දිව නාසය කය මන කියන මේ හැම එකකටම තියෙන ප්‍රසාද ස්වභාවය. මොකක්ද තියෙන්නේ? ප්‍රසාද ස්වභාවය කර බාහිර අරමුණු ඇදලා ගන්න යම්කිසි උපවස් ස්වභාවයක් තියෙනවා. ඇහි කළු ඉන්ද්‍රියාව කියලා කියනවා. ඒකට කියනවා චක්කු ප්‍රසාදය, සෝත ප්‍රසාදය ඔය විදිහට තියෙනවා. දැන් කණ්ණාඩි එකක් අතර තියෙනනේ. දැන් කණ්ණාඩියක් ගත්තොත් කණ්ණාඩියක් අර මැදලානේ තියෙන්නේ. ඒක තියෙන. ඒතර තමයි අර ඉස්සරහා තියෙන දේවල් ඒකට පේන්නේ. නිකන් කළු ගලකට පේන්නේ නැහැ. කළු ගලත් මැද්දොත් ඒකේ අර දෙයක් ඇදිලා එනවා නේද? ඒකට ඒ වගේ මේ ඇහැට, කනට, නහයට, දිවට මේ වගේ තියෙන ප්‍රසාද නිසා තමයි අර බාහිර රූප ඇදෙන්නේ. ඒතර ඇහි තියෙන ওই මුං බෑයක් වගේ ප්‍රදේශයක් ඇතුලේ කනේ තියෙනවා නිකන් ගොළු බෙල්ලෙක් වගේ තියෙනවා. ඒකේ තියෙන අර තඹ පාට කෙඳි වගේ જાතියක්. ඒවට තමයි ඒ ඇහෙන ශබ්ද එන්නේ. නහයෙත් තියෙන ඇලුකුරයක් වගේ එකක්, දිවෙත් තියෙන එක එක අර නිකන් නෙළුම් මල් වල නිකන් රේණු වගේ නිකන් જાතියක් තියෙනවා. ඒක පේනවා. ওই වෛද්‍ය විද්‍යාවෙන් ඕවා අද පෙනලක් තියෙනවා. බුදුහාමුදුරේ දේශනා කරපු ඒවා මීට අවුරුදු 2500කටත් කලින්. ඊළඟට කයෙත් තියෙනවා නියපොතු, ලොම්, කෙස් නැතුව අනිත් හැමතැනම දැනෙනවානේ. අභ්‍යන්තර වශයෙන්, බාහිර වශයෙන් දැන් සීතල රස්නේම දැනෙනවානේ. ඒ දැනෙන්නේ මොකේද? කාය ප්‍රසාදයට. ඊළඟට දැනෙනවා මනට. මන කියන එක මේක ඇතුලේ බැහැගෙන ඉන්න නිකන් සුකුම රූපයක් කියලා හිතා ගන්නකෝ. එතකොට හෘදේ වස්තු ආශ්‍රිතව තමයි ඒකේ තියෙන ප්‍රසාදය තියෙන එක ලේ ධාතු ආශ්‍රය කරගෙන තියෙනවා කියපුවම ලේ ඉතින් හැමතැනම තියෙනවා. ඒ කියන්නේ තනක් හරියටම පෙන්වන්න බෑ ඉන්න මේ මුළු කය පුරාම ඒක ප්‍රසාදය තියෙනවා. එතකොට මෙන්න මේ බාහිර අරමුණු පින්නතුනේ මෙන්න මේ ආයතන වලට එහෙම නැත්නම් ආධ්‍යාත්මික රූප ඇහැ කන දිව නාසය කය මන කියන මේ ආධ්‍යාත්මික රූප වලට ওই බාහිර අරමුණු ඇදෙනවා. ඇහැට ඇදෙන්නේ මොනවාද? වර්ණ රූප. කනට ඇදෙන්නේ ශබ්ද රූප. නහයට ගන්ධ රූප. දිවට රස නෙන්නේ. ඊළඟට කයට එනවා පොට්ටබ්බ රූප. පොට්ටබ්බ කියන්නේ ස්පර්ශයන්. ඊළඟට මනට එනවා ධම්ම රූප. ඔන්න ඕක පොඩ්ඩක් තේරෙන්නේ නැති. ඒක පොඩ්ඩක් මම කියලා දෙන්න. දැන් ධම්ම රූප කියලා කියන්නේ අතීතයේ කරපු කියපු දේවල් වල මාසක සටහන. දැන් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ අපේ ඊයේ පපඩම් කෑවා කියලා. දැන් මේ වෙලාවේ එක පපඩමක්වත් නැහැ. නමුත් ඒ පපඩම් කනකොට පපඩම දැකපේක පපඩම මතකයි නේද? ඈ ඊට පස්සේ පපඩම් කනකොට චරස් ගාලා සද්දයක් ආවේ. ඒකත් දැන් නිකන් කනට දැන් නැති වුණාට මේ වෙලාවේ ඒක මතක් කරගන්න පුළුවන්. නහයට පපඩමේ සුවඳ ආවා. දිවට රස ආවා. නමුත් දැන් එක පපඩමක්වත් නැහැ. ඒ වුණාට අර ඔක්කොම ටිකේ මතක් කරන්න පුළුවන් නේ එනවා නේද? ඒවට කියනවා මොනවාද? ධම්ම රූප. අතීතේව ඇයි මං හෙට මෙහෙම කරනවා කියලා හිතෙනවද ධම්ම රූප. ඔය වාඩි වෙලා ඉන්නේ මොන රූපයකින්ද? ධම්ම රූපයකින්. හිත ගන්න ඇවිදින්නේ කන්නේ නේන වැඩියෙන් වැඩ කරන්නේ මොනවාද? ධම්ම රූප. ධම්ම රූප වලින් තමයි. එතකොට දැන් ඔයත්තන්ට පේනවා මෙතන යම්කිසි දෙකක් එකතු වීමක් සිද්ධ වෙනවා. මොකද දෙක ආධ්‍යාත්මික රූපය සහ බාහිර රූපය. හැයි වර්ණ රූපය. කනයි ශබ්ද රූපය. නහයයි ගන්ධ රූපය. දිවයි රස රූපය. කයයි පොට්ටබ්බ රූපයයි මනයි ධම්මරූපය. අන්න දෙකක් එකතු වෙන තැනට බුදු පියාණන් දේශනා කරනවා දෙයං පටිච්ච විඥානං සම්භෝති. දෙකක් එකතු වෙන තැනට එනවලු තව එක්කෙනෙක් තුන්වෙනි. මොකක්ද ඒකට කියන්නේ විඥාන. දැන් ඔන්න එක පැත්තක තියෙනවා ගිනි පෙට්ටිය. අනිත් පැත්තේ තියෙනවා ගිනි කූර. එතකොට ගිනි පෙට්ටිය ගිනි කූර තියෙනවා නම් මේ දෙක එකට ගැහුවොත් නේද ගින්දරක් එන්නේ. දැන් ගිනි පෙට්ටිය තිබ්බට ගිනි පෙට්ටියේ ගින්දර නැහැ නේ. ගිනි කූරෙත් ගින්දර නැහැ. එහෙනම් ගිනි පෙට්ටිය ගිනි කූ අර පෙට්ටියේ තියෙන අර නේද මේ බෙහෙත් පැත්තක් ඒ බෙහෙත් පැත්තේ ගිනි කූර අතුල්ලනකොට තමයි ගින්දර මතුවේ. ඒතර දෙකක් එකතු වෙන තැන තමයි තුන්වෙනි හටගන්නේ. දෙකක් එකතු වෙන තැන හඳ හට ගන්නවා තුන්වෙනියා. මොකක්ද ඒ තුන්වෙනියට කියපුනම විඥාන. විඥාන. විඥානය කියන එකත් අපි දැනගන්න ඕනේ විඥානය කියන්නේ මොකක්ද කියලා. විඥානය කියන්නේ ධාතුවක්. ඉතින් අපි දන්නවනේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා ධාතු හතරක් තියෙනවානේ. ඈ රූප හැදිලා තියෙන ඒ ධාතු හතරේ. විඥානයත් ඒ වගේ ධාතුවක්. ඒකට අර්ථකථනය කරලා තියෙනවා විඥානය කියලා කියන්නේ මහණෙනි විඥානනය කරන හේයින් විඥානය කරනවා. විඥාණයෙන් මොකද්ද කරන්නේ? විඥානනය කරනවා කියන එක. විඥානනය කරනවා කියලා කියන්නේ දැනගන්නවා. මොනවාද දැනගන්නේ? දැන් ඔය ඇත්ත මේ ඉස්සරහා තියෙනවා තමන්ගේ මොනහරි තින් තියෙන දේක් බලා ගන්න ඕනේ. මේ ඉස්සරහා තියෙන රූපේ දිහා බලනකොට දැනුවත් උනේ ඇහැද එහෙම නැත්නම් ඉස්සරහා තියෙන රූපේද? ඉස්සරහා තියෙන රූපේ. ආන් මේ දැනුවත් වීමේ ශක්තියට තමයි කියන්නේ මොකද්ද? විඥානය. දැන් මම මේ ධර්ම දේශනා කරනවා. දැනුවත් වෙන්නේ කන ගැනද? මේ මේ බන එන සද්ද ගැනද? සද්ද ගැන. උදේට සද්ද ගැන දැනුවත් වෙනවා. එතකොට ඒ දැනුවත් වීමේ ශක්තියට කියනවා එහෙනම් විඥානය. එතන කනත් එක්ක හටගත්තේ හින්දා සෝත විඥානය. අතන ඇහත් එක්ක හටගත්ත නිසා එතන දාන චක්ක වෙනවා. හරිද? ඊළඟට දැන් ඔන්න නහයට ගඳ සුවඳ එනවනේ. එතන නහයට ගඳ සුවඳ එනකොට ඔන්න ගන්ධය ගැන තමා දැනුවත් වෙන්නේ. මල් සුවඳ හරි අසුචි ගඳක් හරි ඔන්න දැන් නහයට එනවා. ඒ ගන්ධය ගැන දැනුවත් වෙන එකට කියනවා ගාන විඥාන. දිවයි රසය එකතු වෙනවා. ඒ දිවයි රසය එකතු වෙනකොට රස පිළිබඳ දැනුවත් වීමක් ඇති වෙනවා. ඒකට කියනවා ජීවහා විඥාන. කයයි පොට්ටබ්බය වෙතින සීතල රස්න එනකොට ඒක දැනුවත් වීමට අපි කියනවා කාය විඥාන. ඊළඟට මනයි ධම්මයයි ගැන දැනුවත් වෙනකොට ධම්මය ගැන තමයි දැනුවත් වෙන්නේ. එහෙනම් ඒතන තියෙනවා මනෝ විඥාන. දැන් කීයක් තියෙනවද? තුනක් තියෙනවානේ. මොකක්ද ඒ තුන? ඇහැයි වර්ණ රූපයයි චක්කු විඥාන. කනයි ශබ්ද රූපයයි සෝත විඥාන. මේ විදිහට තුනක් තියෙනවා. ඒ කියන්නේ ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි විඥානයි. මේ තුනේ එකතුවට භාග්‍යතුන් වහන්සේ නමක් තාම. තින්නම් සංගති පස්ස. මේ තුනේ එකතු වෙන මොකද්ද කියන්නේ? ස්පර්ශය කියලා කියන පස්ස. ඒතර පස්ස පත්‍යා වේදනානේ. එනම් ඒ ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන තමයි වේදනාව ඇති වෙන්නේ. මතක තියාගන්න ස්පර්ශයට පස්ස කියලා නෙමෙයි කියන්නේ ප්‍රත්‍ය. දැන් හුඟක් දෙනෙක් අරද්දාගෙන තියෙනවා ඇයි? පස්ස පත්‍යා වේදනානේ. ඒ හින්දා මේ පස්සට පස්සේ තමයි මේ එන්නේ කියලා වේදනාව නෑ. ඒක ප්‍රත්‍ය කරගෙන තමයි වේදනාව හටගන්නේ. ওই ප්‍රත්‍යයයි හේතුවයි කියන්නේ දෙකක්. දැන් ගොඩක් කට්ටිය පටලගෙන තියෙනවා මේක. හ්ම් ප්‍රත්‍ය හේතුව කියන්නේ දෙකක්. දැන් ඔන්න පොළව කියන එක අපි ගහක් හදනවා නම් මේ ගහ හදන්න පොළව කියන එක හැම ගහකටම සාධාරණයි නේද? එහෙනම් ඒකට සාධාරණ කාරණයට කියන ප්‍රත්‍ය කියලා. එතකොට ඒකට දාන බීජේ අපි හිතමු පොල් ගෙඩියක් දැම්මම නම් හටගන්නේ මොන මොන ගහක්ද? පොල් ගහ. ඈ කුවක් ගෙඩියක් දැම්මම නම් හටගන්නේ කුවක් ගහ. ඒක අසාධාරණයි නේ. එතකොට ඒ ඵලයේ හටගන්න ඒක අසාධාරණ කාරණේ. අරක සාධාරණ කාරණේ. එහෙනම් මොකද්ද? ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන මොකක්ද හටගන්නේ? වේදනාව. වේදනාව විතරක් නෙමෙයි පින්නතුන හටගන්නේ. පස්ව වේදනා සංඥා චේතනා මානසිකාර නාම ධර්ම සමූහයක් අට ගන්නවා. සූත්‍ර පිටකේ පහයි තියෙන්නේ. අභිධර්මයේ 52ක් තියෙනවා. අවම පහයි. ඔන්න බලමු අපි මෙතන කොහොමද ඇති වෙන්නේ කියලා. එක එක හිත ගැන අපි පොඩ්ඩක් දැනගන්න ඕනේ. දැන් බලාගෙන ඉන්නවා යම්කිසි රූපයක් දිහා. මොකක් හරි හිතන්නක ලස්සන මලක් හරි මොකක් හරි කියලා. මොකක් හරි මලක් ලස්සනද නැද්ද කියලා අපි පස්සෙන් දන්නේ. ඒතර ඇහැෙන් ඒ රූපය බලනකොට ඇහැයි වර්ණ රූපයයි දෙනවා. එනවා එතකොට දැනුවත් වෙනවා මොකද්ද? මලනේ. මල දැනුවත් වෙනතර චක්කෝ විඥානය. ඒතර ස්පර්ශය හරි වේදනාවෙන් කරන්නේ ඒකට මනාපණං සුඛ වේදනා ඇති වෙනවා. අමනාපණං දුක්ඛ වේදනා ඇති වෙනවා. මනාපත් නැහැ අමනාපත් නැහැ. එහෙනම් අදුක්කම සුඛ වේදනා. සංඥායෙන් තමයි මේක මොන මලක්ද කියලා හඳුනාගන්නේ. රතු පාටද සුදු පාටද කියලා හඳුනාගන්නවා සංඥාවෙන්. චේතනාවෙන් තමයි මහා ලොකු වැඩක් කරන්නේ. චේතනාවෙන් කරන්නේ අර කැමතින, මනාපන, සුඛයින ඇලෙනවා. ලස්සනයි, හොඳයි, මැනවයි කියලා ඒකයි ඇලෙන්නේ. එතකොට අමනාපන ගැටෙන ආපෝ මේක මල දැන් පර වෙලා කියලා ගැටෙනවා. නේද? අදුක්කම සුඛයි වුණත් ඒක දිහා බලාගෙන ඉන්න. ඒතකොට මෙන්න මේ විදිහට හිතාගෙන මේක දිහා බලාගෙන එහෙනම් එයා සංස්කරණය කරනවද නැද්ද? සංස්කරණය කරන චේතනාවෙන් තමයි එහෙනම් කර්ම හදන්නේ. චේතනාම් වික්කවේ කම්මං හදාන කියන්නේ ඒකයි. එතකොට දැන් මේක දිහා බලා ඉන්නවා. ওই මල දිහා බලාගෙන ඉන්නවා. ඉතින් බලාගෙන ඉන්න මේ හිතේ මේ ඒකත් එක්ක මානසිකාරයක් ක්‍රියාත්මක වෙනවා. මොකද මන කියන එක නැත්තම් ඒකක්වත් වැඩ කරන්නේ නෑ. මන වැඩ කරන්න ඕනේ. ස්පර්ශ වෙච්ච ගමන් වේදනාවට, සංඥාවට, චේතනාවට යොමු කරමින් මේක වැඩ කරන්න ඕනේ. ආන් ඒ වැඩ කරනකොට තමයි මානසිකාරය කියලා කියන්නේ. එතකොට දැන් පැහැදිලිව පේනවා පින්න තුනේ. ඇහැෙන් රූපයක් දකිනකොටම මොනවාද ක්‍රියාත්මක වෙන්නේ? ඇහැයි, වර්ණ රූපයයි, චක්කු විඥානයයි අර නාම ධර්ම සමූහය. දැන් බලමු මේ කඩා ගන්න අර කොටස් තුනට. ඔන්න බලන්න ඇහැයි වර්ණ රූපයයි කියන්නේ රූපනනේ. ඒ දෙක එකතු වෙනකොට හටගත් ආ වූ දෙයට කිව්වා මොකද්ද? විඥාන. එහෙනම් ඔන්න බලා ඉන්නවා කියන තැන විඥානය තියෙනවා. එහෙනම් ඒ වගේම පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියලා නාම ධර්ම සමූහයකුත් එතන තියෙනවා. මේක ඉතින් 52ක් දක්වා යනවා කුසල සිතක වෙනයි අකුසල සිතක වෙනයි කිය කිය හැම තියෙන අභිධර්මයේ. නමුත් මේ පහ දැනගන්නකො දැන්ට සූත්‍ර පිටකයත් එක්ක නේද? එතකොට මෙන්න මේ නාම ධර්මයක් තියෙනවා. රූප දෙකක් එකතු වෙලා තියෙනා නේද? මොකද රූප දෙක ආධ්‍යාත්මික රූපයයි කායික රූපයයි. එහෙනම් බලාගෙන ඉන්නවා කියන තැන ಜಾති තුනයි තියෙන්නේ. මොකද? එකක් තමයි විඥානය, චක්කු විඥානය, නාම ධර්ම සමූහය, ඊළඟට රූපය. එහෙනම් බලාගෙන ඉන්නවා කියුවත් එකයි බලාගෙන ඉන්නවා කියන හිතක් නේ හැදෙන්නේ. ඒකට කියනවා බලාගෙන ඉන්න හිත. එහෙනම් මේ බලා ඉන්න හිතේ තියෙන්නේ මොනවාද? විඥානයයි, නාමයි, රූපයි. එහෙනම් හිතක් තුල හිතක් කියපුවම විඥානය කියන එක හිත කියලා ගන්න එපා. එතකොට පැටලෙනවා මේක. හිතක් තුල විඥාණයට විතරක් හිතක් හදන්න බෑ. විඥාණයත් එක්ක නාම ධර්මයක් තියෙනවා. රූප දෙකක් එකතු වෙලා තියෙනවා. එහෙනම් බලා ඉන්නවා කියන්නේ මොකද්ද? විඥාන නාම රූප ක්‍රියාකාරීත්වයක් තියෙනවා. අහගෙන ඉන්නවා කියන්නේ මොකක්ද එහෙනම්? කනයි ශබ්දයයි සෝත විඥානය නැතන විඥානය තියෙනවා. ඒත් එක්කම පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර නාම ධර්ම සමූහයක් කඩ කරනවා. ඒ වගේම රූප දෙකක් එකතුලා තියෙනවා. එහෙනම් අහගෙන ඉන්නවා කියන්නේ මොකද්ද? විඥාන නාම රූප ක්‍රියාකාරීත්වයක් විතරයි. එතන මේ වගේ ආග්‍රහණය කරගෙන ඉන්නවා රස විඳ ඉන්නවා ඇයිද ඇයිද ඉන්නවා කකා ඉන්නවා බිබී ඉන්නවා මේ හැම ක්‍රියාකාරීත්වයක් තුළම තියෙන පින්නතුනේ නම් මොකද්ද? විඥාන, නාම, රූප ක්‍රියාකාරීත්වයක් වගේ. එතකොට මට දැන් පෙන්වන්න ඕනේ ඔය ඇත්ත ජීවත් වෙනවා කියලා කියන්නේ මොකක්ද එහෙනම්? ඈ එදිනෙදා ජීවත් වෙනවා කියලා කියන්නේ එහෙ යනවා මෙහෙ යනවා මං ඉගෙන ගන්න යනවා වැඩට යනවා අරක කරනවා මේක කරනවා උපාදි කරනවා ඈ කුඹුරට යනවා මේ මොනවාද මේ හැම එකකම තියෙන්නේ? හැම එකකම තියෙන්නේ විඥානයයි නාම ධර්ම සමූහයයි රූපයි. එච්චරයි. එතකොට දැන් කවුරුවත් අතර වෙනසක් තියනවද? ඈ ඔයගොල්ලෝ වැඩට ගියත් එකයි ඔයගොල්ලෝ අපි නම් එක්කෙනෙක් වැඩට යනවා තව එක්කෙනෙක් ඉගෙන ගන්න යනවා. දෙන්නගෙම තියෙන මොකද්ද? විඥානයයි නාමයි රූපයි ක්‍රියාකාරීත්වය. එතකොට දැන් මෙහෙම ක්‍රියාකාරීත්වයන් අතර මෙහෙම තිබුණට වෙනසක් දැන් එයා ඒ ඒ ක්‍රියාවලිය දැන් කෙනෙක් අපි හිතමු එක්කෙනෙක් ඇවිද ඇවිද ඉන්නවා. ඈ එක්කෙනෙක් ඈ ඉඳගෙන ඉන්නවා. තව එක්කෙනෙක් හිටගෙන ඉන්නවා. නේද? ඉතින් මෙන්න මේ විදිහේ නිදා ඉන්නවා. එහෙනම් මේ හැමතැනම තියෙන්නේ මොකද්ද? විඥානයි, නාමයි, රූපයයි. එතකොට මට පෙන්වන්න ඕනේ මෙන්න මේ ක්‍රියාකාරීත්වය තුළ යථාර්ථය තේරුම් ගත්තා නම් යම් කිසි කෙනෙක්. මෙතන මොකද්ද මේ තියෙන්නේ කියන්නේ? එතනම නිවෙන ඇයි? පළක් නැති වැඩක් තමයි තුල තමයි ජීවත් වෙන්නේ කියන එක තේරෙනවා. මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක් බව තේරෙනවා යාට. ඒකයි. ඔන්න බලන්න මම කියනකොට බලන්න හොඳට හිතන්න මම මේ කියන දේවල් එක්ක. එතකොට දැන් අපි හිතමු රූප. දැන් ආධ්‍යාත්මික රූප, බාහිර රූප. ඉතින් 28ක් තියෙනවා මේ අභිධර්මයේ. අපි ඉතින් මේ රූප ගැන කතා මේ හැම රූපයක්ම හැදලා තියෙන්නේ මොනයින්ද? පඨවි ආපෝ තේජෝ වායු ධාතු හතරයි. පඨවි කියන්නේ තද ගතිය. ආපෝ කියන්නේ වැగిරෙන සුළු ස්වභාවය. තේජෝ කියන්නේ උෂ්ණ සීතල භාවය. වායුව කියන්නේ හමායන ස්වභාවය. ඔය කය හැදලා තින්නේ මොකෙන්ද? අය දැන් තමන්ගේ කය ඒත් පටවියාපෝ තේජෝ වායය. මේ තියෙන නේද? මේ තියෙන ඔක්කොම මේස විදුරු මේ ඔක්කොම හැදලා තියෙන්නේ. එහෙනම් ඒත් පටවියාපෝ තේජෝ වායෝ ධාතු හතරේ. ඒතර මේ ඔක්කොම ධාතු හතරේ මේ ගොඩ නැගිලි පව හැදලා තියෙන ධාතු හතරේ. මේ ධාතු හතරෙන් හැදිච්ච රූපවල ස්වභාවය පින්නතුනි හැම මොහොතකම වෙනස් වෙනවා. හැම මොහොතකම මොකද වෙන්නේ? වෙනස් වෙනවා. එක ස්වභාවයක සිට තව ස්වභාවයකට පරිවර්තනය වෙනවා. හැම මොහොතකම දැන් අපි දන්නවානේ මේ විද්‍යාවෙන් ගත්තාම මේ රූපය කඩලා අන්තිමට පෙන්නනවා ඒගොල්ලෝ මේ පදාර්ථයක කුඩාමාංශ පරමාණු කියලා. පදාර්ථයේ කුඩාමාංශය මොකද්ද? පරමාණු. පරමාණු මොනක් තියෙන්නේ මැද? න්‍යස්තියක් තියෙනවා වට ඉලෙක්ට්‍රෝන තියෙනවානේ. වේගෙන් කැරකෙනවා. එහෙනම් මොකද වෙන්නේ? පරමාණු වෙනස් වෙනවා කියන්නේ මේ හැම එකම වෙනස් වෙන බුදුහාඳුරුනා එතන එහාට ගියා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරා මේ අන්තිම තැන තියෙන සුද්ධ අෂ්ටකයක් කියලා. නේද? ಜಾති 8ක් තියෙනවා කියවත් එක්ක වර්ණ ගන්ධ රස ඕජා කියලා තව හතරක් එක්ක ඉතින් හරි පුංචි පුංචි ඩොට් එකක්. ඒක හිතන්නත් බැරි තරම්. ඉතින් ඒක වෙනස් වෙනවා. එහෙනම් ඒක වෙනස් වෙනවා නම් ඒකෙන් හැදිච්ච මේ කයවල ඔක්කොම වෙනස් වෙනවා. දැන් ඔයත් දැන් කය දැන් වාඩි වෙච්ච කයද දැන් තියෙන්නේ? හ්ම් දැන් නැහැ. ඒක නෙවෙයි තියෙන්නේ. වයසට ගියාද නැන්ද? තප්පරෙන් තප්පරේ වයසට ගියේ නැන්ද? වයසට ගියා. ඈ හැම මොහොතකම මේ කය වෙනස් වෙනවා. එහෙනම් වාඩි වෙච්ච කිසි කෙනෙක් දැන් මෙතන නැහැ. ඒකේ වේගය කොච්චරද වේගය කියන එක හිතා ගන්න බැරි තරම් මහා වේගයකින් ඇතිලා නැතිලා. දැන් මේ තියෙනවානේ තමන්ගේ ඉස්සරහා මේ විදුලි බල්බ් දාලා මේපත් වෙන්නේ. දැන් මේ තමන්ගේ ගෙදර දාලා දෙනකොට ඉතින් අපි මේක දිහා බලාගෙන කියන මේකපත් වෙලා තමයි තියෙන්නේ කියලා. ඇත්ත කතාවක තප්පරයට 50 සැරයක් නිමිනිමි පත් වෙන්නේ. ඉතින් කයත් මොකද වෙන්නේ එහෙනම්? ඇති වෙච්ච දැනම නැති වෙනවා. මහා වේගයකින් මේ කය වේගයෙන් වෙනස් වෙනවා. එහෙනම් ඇති වෙච්ච තැනම නැති වෙච්ච මේ රූපත් එක්ක තමයි මේ මහා ප්‍රශ්නයක් මේ ඇති කරන්නේ තියෙන්නේ. මහා වේගයෙන් මේ ඇති වෙලා නැති වෙලා යනවා නම් එහෙනම් එක ස්වභාවයක සිට තව ස්වභාවයකට පරිවර්තනය වෙනවා. පරිවර්තන වෙන එක ස්වභාවයක් අපි දාගන්නවා මේක තමයි තියෙන්න ඕනේ කියලා. දැන් ඇහැ හැදුවනේ. ඇහැ ඇදලා කිව්වා මේ ඇහැ මෙහෙම්මම තියෙන්න ඕනේ. වයසට යන්න බෑ, කන්නඩි දාන්න බෑ, මෙවෙන්න බෑ, සුද වහන්න බෑ. එහෙම කියලා දාගත්ත එක. නමුත් තිබුණාද? එහෙනම් මොකද වෙන්නේ? හොඳ ඇහැ නැති වුණානේ. හොඳ ඇහැ නැති වුණා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙච්ච නැති අන්ධ ඇහැ ඇති වුණා. හොඳ ඇහැ නැති වෙනකොට දුකද සැපද? දුකයි. අන්ධ ඇහැ ඇති වෙනකොට දුකයි. යද නිච්ඡන් තන් දුක්ඛ. එහෙනම් යමක් අනිත්‍ය නම් එතන මොකක්ද තියෙන්නේ? දුක. එහෙනම් ඇහැ මං කියපු එක ඇහුවද? නෑ නේ. ඇහැ මං කියන එක ඇහුවේ නෑ. එහෙනම් ඒක අනාත්මයි. මගේ කියලා ගන්න වටින්නේ අසාර දෙයක්. ඇහැ විතරක් නෙවෙයිනේ කනත් එහෙමයි නේද? මේ බාහිර රූප ඔක්කොම එහෙමනේ. හ්ම්? වාහනත් එහෙමනේ. වාහන වල කියන දේ අහනවා නම් තෙල් ගහන්න ඕනේ නෑ. අය. කැඩෙන්නේ කැඩෙන්නේ නෑ ඒවා කියන දේ අහනවා නම්. ගෙවල් දොරවල් එහෙම මුකුත් වෙන්නේ නැහැ කියන දේ අහන්නේ. කියන දේ අහන එකක්වත්. එහෙනම් ලෝකයේ ඇත්ත මොකද්ද? ලෝකයේ යථාර්ථය තමයි මේ හැම රූපයක්ම වේගයෙන් වෙනස් වෙලා යන. එක ස්වභාවයක සිට තව ස්වභාවයකට පරිවර්තන වෙනවා. ඕක නවත්තන්න බෑ පින්නදෙන. ඔය ඇත්ත උත්සාහ කරන්නේ ඕක නවත්තන්න. දැන් ගේ ගේ වහලේ කරුණාම වහලේ මොකක් කරන්නද හදන්නේ? හදන්න දෙන්නේ හදන්නේ. ඈ හදලා කියනවා මම අර පෙර தത്വයට හොඳට හැදුවා කියලා. මාන්නෙන් කියනවානේ. එහෙම මට පුළුවන් කියලා හොඳට මේක හදාගන්න. ඉතින් හැදුවද? ඒ හදපු වහලෙත් මොකද උනේ? අයෙත් දිරනවා නේද? එහෙනම් වහලේ නෙවෙයි හදන් තියෙන්නේ හිත. ඇයි? හදන්න බෑ. ඒක තමයි සබාධර්මයේ ඔයගොල්ලෝගේ කායවල ওই විදිහට ගිහිල්ලා ජරා වේලා වයසට ගිහිල්ලා මැරිලා ගියා. ඉතින් මේක තමයි ඇත්ත. ඉතින් ලබනාත්ම ඉපදුනත් ඔච්චරයි. වෙනසක් තියනවද? ඉතින් දැන් මේ වගේ රූපයක් ගන්නෙ කවුදද? මේ වගේ රූපයක් ගන්නෙ නේද? 31 කර වෙන කෙනෙක් ගන්නෙ නෑ. ඇයි? මේක ඉපදිලා නේද? ලෙඩ වෙලා මැරෙනවා නම් ආයෙපාර ලෙඩක් හැදිලානේ ආයෙත් මැරෙන්නේ නේද? දැන් මම මොකක් හරි මේ කෑල්ලා කාට් එක හරි මොකක් හරි කෑල්ලක් මෙව වෙලා නේද? මොකක් හරි රියදු මේ රියානුතරක් වුණත් මොකක් හරි දෙයක් වැදිලා හැම මේක හානි වෙලානේ මැරෙන්නේ. එහෙනම් මේ වගේ හදාගත්ත කයක් ඒ වගේ වෙනවා කියලා දන්නවා නම් ව්‍යාධි වෙලා නේද? ජරා වෙලා ව්‍යාධි වෙලා මරණයටපත් වෙනවා කියලා දන්නවා නම් අවබෝධ නම් අයෙක් එකක් හදන්නේ. ඉතින් මේ වගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම රූපයක් තියෙනවා. එතකොට එහෙනම් මේ රූපත් මෙන්න මේ විදිහට වෙනස් වෙනවා. වෙනස් වෙන රූපයක්. එතකොට මේ රූප දෙක දැන් අපි හිතන්නකෝ නේද? කවදාවත් පෙර තිබුණු ඒ රූප දෙකක් එකතු වුණාමනේ හටගatti විඥානේ. දැන් රූප දෙකක් එකතු වෙනකොට තමයි විඥානේ හටගත්තේ. දැන් ඔන්න බලන්න උදාහරණයක් විදිහට. ඉස්සරහා තියෙන ඔයාලගේ රූපයක්. දැන් මගේ මං ගාව තියෙන වටහත්ත. ඔයත්තන්ගේ ඇහැ තියෙනවා. ඇහැයි වටහත්තයි දැන් දෙක එකතු වුණා නේද? ආ. එකතු වෙනකොට හටගත්ත නේද චක්කු විඥානේ. එතකොට වටහත්ත ගැන දැනුවත් වුණා. දැනුවත් වෙලා ඒත් එක්ක වේදනාවක් හට ගන්නවා. සංඥා, චේතනා, මනසිකාර ඔන්න හිතක් හට ගන්නවා. එහෙනම් නාම ධර්ම සමූහයක් ඒත් එක්ක හට ගන්නවා. එතකොට බලන්න පින්නතුනේ ඒ මොහොතේම දැන් ඔන්න වෙනස් වුණාද නැද්ද මේ බාහිර තියෙන වටත්ත? වෙනස් වුණා. ඇහැ වෙනස් වුනේ නැද්ද? එහෙනම් දැනුවත් වුණ ඊළඟ සැරේ අර වටත්තද වෙන එකක්ද? වෙන එක. එහෙනම් දැන් එතන තියෙන විඥානේ මොකද උනේ? විඥානයත් ඇති වෙලා නැති වෙලා. වෙන දැනුවත් වෙන්නේ හැම මොහොතක වෙන එකක්. අපි හිතනවා පරණ එක තමයි කියන්නේ කියලා. නමුත් වෙන එකක් දැනුවත් වෙන්නේ. එහෙනම් නාම ධර්ම සමූහය ඒකත් වෙනස් වුණාද නැද්ද? වෙනස් වුණා. එහෙනම් දැන් බලන්න විඥානයත් අනිත්‍යයි දුකයි අනාත්මයි. ඒ වගේම නාම ධර්මත් අනිත්‍යයි දුකයි අනාත්මයි. රූපත් අනිත්‍යයි දුකයි අනාත්මයි. එහෙනම් බලාගෙන ඉන්න හිතත් අනිත්‍යයි දුකයි අනාත්මයි. දැන් කවුද බලන්නේ කියලා බලන්න. හ්ම් දැන් එහෙමනම් හැම මොහොතකම මහා වේගයකින් මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. දැන් බලන්නේ කවුද? ඈ ඇහැට බලන්න පුළුවන්ද? ඈ ඇහි ඉන්නවද බලන්න සතෙක් පුජ්‍යලයක් මම ඇහැ චප්ප කරලා කුඩු කරලා බලන්න ඉන්නවද කෙනෙක් කියලා? නැහැ. ඔය තියෙන බාහිර රූපවල ඉන්නවද කෙනෙක්? ඒත් නැහැ. විඥානය කියන්නේ මේ දෙක එකතු වුණාම ඇතිවෙච්ච ශක්තියක් විතර ඒක ඇතිවෙච්ච තැනම නැතිලා යනවා. එහෙනම් එතන සතෙක් පුජ්‍යලයක් මම නෑ පින්නතුනේ. එහෙනම් ඒත් එක් හටගත්තා වූ නාම ධර්ම සමූහයේ මොකක්වත් නෑ. ඇතිවෙච්ච එක නාම ධර්ම කියලා කියන්නේ අර මේ අරමුණ සඳහා නැමෙන ධර්මතාවය. තේරෙනවනේ? චෛතසික සමූහයක් ඒ ටිකත් ඒ හටගත්ත මොහොතේම ඉවරයි. එහෙනම් මෙන්න මේ බලා ඉන්නකොට ඇති වෙන හිත ඇතිවෙච්ච තැන මොකදලා තියෙන්නේ? නැති. එහෙනම් රූපයත් ඇති වෙලා නැති වෙලා යනවා. හිතත් ඇති වෙලා නැතිලා යනවා. එහෙනම් මේවත් එක්ක හට ගන්නා වූ ඒ කියන්නේ මතක තියාගන්න නාම ධර්මත් ඇතිලා නැතිලා යනවා. විඥානයත් ඇතිලා නැතිලා යනවා. රූපත් ඇතිලා නැතිලා යනවා. විඥාන නාම රූප ක්‍රියාකාරීත්වය හැම මොහොතකම මොකද වෙන්නේ? ඇති වෙලා නැති වෙලා යනවා. ඉතින් ඔය ඇති වෙලා නැති වෙලා යන හිතක් ආවිසි කොච්චරද කියලා දන්නවද? චිත්තක්ෂණ එකයි. තේරෙනවද? චිත්තක්ෂණ එකක් කියන්නේ කොච්චරද කියලා හිතන්නවත් බැහැ. ඒක හිතක්වත් නැහැ. දැන් ඔයත් මෙතන මේ වචනෙන් වචනෙට අකුරෙන් අකුරට ඔයත් අර සිත් සකස් වෙනවා කියලා හිතුවොත් කොච්චර සිත් ගානක් දැන් සකස් වෙලා නිරුද්ධ වෙලා ගිහිල්ලාද නේ? හ්ම් ඇති වෙච්ච තැනම නැති වෙලා ඉවරයි. ඉතින් ගෙදර ගෙනියන්න තියාගන්න දෙයක් තියනවද? තියාගන්න පුළුවන්ද? Tamange හිතවත් තියාගන්න බැයි නම් අනුන්ගේ හිත ගැන කවර කතාවද? දිනාගන්න දෙයක් තියනවද දැන් ලෝකේ? ලෝකේ දිනාගන්න දෙයක් නැහැයි. ලෝකෙ දිනා ගන්න දෙයක් නැහැ කියලා කියන්නේ හැම තැනම එහෙනම් මේ හිත, ඔයාගේ හිතත්, අනිත් කෙනාගේ හිතත්, අපේ හිතත් ඔක්කොම මේක තමයි ඇත්ත. මේක තමයි යථා භූතව දකින්නවා කියලා කියන්නේ. යථා භූත ඥානය කියලා කියන්නේ. මේක දකින්නවා නම් දකින හැම මොහොතකම දකින දකින තැන අහන අහන තැන නේද තමන්ගේ ජීවිතේ හැම ක්‍රියාකාරීත්වයක් තුළම මේක විතරක් දකිනවා නම් නැවත රූප දෙකක් එකතු කරන්න පුළුවන්. හ්ම් හොඳට කල්පනා කරලා බලන්න. දැන් ආධ්‍යාත්මික රූපයයි අනිත්‍යයි දුකයි අනාත්මන. බාහිර රූපයත් අනිත්‍යයි දුකයි අනාත්මන. විඥානයත් අනිත්‍යයි දුකයි අනාත්මන. රූප දෙක එකතු කරලා හදන විඥානයත් එහෙනම් අනිත්‍යයි දුකයි අනාත්මයි ප්‍රතිසන්දියක් වෙන්නේ නැහැ. ස්පර්ශය නිරුද්ධ වෙනවා. පස්ස නිරෝධෝ වේදනා නිරෝධෝ වේදනා නිරෝධෝ තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධෝ නේද? උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධෝ භව නිරෝධෝ භව නිරෝධෝ ජාති නිරෝධය. එහෙනම් ජාති නිරෝධ වුණා නම් මොකද වෙන්නේ? ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛස්කන්ධස්ස නිරෝධෝ හෝති. ඔන්න දුක ඉවරයි. ප්‍රශ්න ඉවරයි. ඉතින් එහෙනම් මේ මොහොත තුල මේ ක්‍රියාකාරීත්වය අවබෝධ කරා නම් පින්නතුනේ ඔය ඇත්ත නිදහස්ද නැන්ද? නිදහස්. ඇයි? මේ මේ ඇති දැන් උදේ තිබුණ එක හිතක්වත් දැන් තියනවද? නෑ නේද? ඈ තියාගන්න බාන උත්සාහ කරන්න බෑ තියාගන්නත් පුළුවන් නෑ නේ ඔයාලගේ තියෙන හිතක්වත් තියාගෙන උදේ මම ආප්ප කෑවා ආ මං ආප්ප කාපු හිත තියාගන්නවා දිගටම පුළුවන්ද බෑ එහෙනම් බැයි නම් දුක නේද ඈ බැහැ නේද ඔය ඇත්තන්ට ඔය හැම දුකක්ම ඇති වෙලා තියෙන්නේ කරන්න බැරි වැඩ කරන්න ගිහින් කරන්න පුළුවන් වැඩේ කරන්න මොකද්ද අහපව් එකතු කරන්න එපා තේරෙනා නේද? මේ ඇහැට රූපයක් එනකොට ඒ ඒ දැකපු තැන දැක්ක විතරයි gedara ගෙනියන්න දෙයක් නැහැ. ඉවරයි. ඇහුණ තැන ඇහුණා විතරයි gedara ගෙනියන්න දෙයක් නැහැ. එකතු කරගත්තා කියලා කියන්නේ ආය පාරක් මං ඇහැ උපද්දනවද නැන්ද? ආය පාරක් උපද්දනවා ඇහැ. ආය පාරක් කනක් උපද්දනවා සද්දහන්න. ඉතින් අහන්න තියෙන තයෙත් අර වගේ අනිත්‍ය දුක්ඛේවමනේ. හ්ම්? අයත් ඒකමයි තියෙන. අයත් ඒ වගේ කනක් අයත් බීරි වෙන කනක් හදන් තියෙන. ඉතින් මොකටද? මොඩෙක් නේද? අපි එහෙනම් බලන්නකො ජීවිතේ. ඉතින් මෙන්න මේ ජීවන පැවැත්ම ඇරයි යන්න. බලන්න. දැන් මේ වැඩේ කරන්න සල්ලි කීයක් ඇවිද? ඔය බුදුහාමුදුරු කියපු වැඩේ කරා. සත පහක්වත් යන්නේ. ඒගොල්ලන්ගේ බුදුහාමුදුරු කියපු වැඩේ හැර වෙන වැඩක් කරපු තැන ඉඳන් අපිට සල්ලි යනවද නැද්ද? දක්කිදින්න යනවද නැද්ද? බුදුහාමුදුරු කියපු වැඩේ කරා නම් එදා ඉඳන්ම අපි මේ වෙනකොට මේ ලෝකේ ඉපදිලා නැහැ. අපි ඉවර රහත් වෙලා මෙනාට මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මය හවනා. එහෙනම් කියන දේ අහපු නැති එකේ ප්‍රතිඵලය තමයි මේ තියෙන්නේ. යථාර්ථයේදී මේකත් ඇහුවේ නැත්නම් තවත් මොකද වෙන්නේ අපිට ඉස්සරහට? මේ ප්‍රශ්නෙම තමයි. දැන් මෙහෙම කරගෙන යනකොට ආර්ය ශ්‍රාංක මාර්ගයේ ගමන කරන්නේ වෙන කොහෙවත් නෙවෙයි. මේ ජීවන පැවැත්ම තුළ තියෙන මේ විඥාන නාම රූප ක්‍රියාකාරීත්වය කියලා දකිනකොට ආර්ය ශ්‍රාංක මාර්ගයේ ගමන කරන්නේ. දැන් බලන්න සත්පුද්ගල සංඥාත් කැඩෙනව නේද? අරය අරය මේ මෙහෙම දැන් අපි ළඟ කෙනෙක් ඔන්න සතෙක් කෑ ගහනවා. ඒ සතා කෑ ගහන තැනක් තියෙන විඥානයේ නාමය රූපයි. මං අහගෙන ඉන්න. එහෙනම් මෙතනක් තියෙන්නේ මොකද්ද? විඥාන නාම රූප ක්‍රියාකාරීත්වය. එතන නම් සතෙක් පුජ්‍යලයක් නැහැනේ. එතන සතෙක් නැහැ, මෙතන මමෙක් නැහැ. ඇයි? මෙතනත් විඥාන නාම රූප ක්‍රියාකාරීත්වයත් එතනත් විඥාන නාම රූප ක්‍රියාකාරීත්වයක්. ඉතින් සත්පුජ්‍යල සංඥා කරනවා. දැන් දේ තරහ ගන්න කෙනෙක් නැහැ, ගහ ගන්න කෙනෙක් නැහැ. ඇයි? මේ ඔක්කොම තියෙන්නේ යථාර්ථ අවබෝධයලා නැති නිසා. වෙන මොකක්වත් නෙවෙයි. මේක ධර්මයේ ගැඹුරු වගේ තේරෙන්න පුළුවන්. නමුත් ගැඹුරු වුණාට මේක තමයි ඇත්ත. හොඳට තේරුම් අරන් හිතෙන් මෙනෙහි කරලා බලන්න හිත ගැලවෙන්න ඕන. නැතුව කවදාත් මේ දුක්ඛෙන් අත මිදෙන්නේ නැහැ. ඔය ඇත්තු මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු මාර්ගය හැර වෙන එකක් කරාට කවදාවත් මේ දුක්ඛෙන් නිදහස් වෙන්න පුළුවන් කම නැහැ. ආරියෂ්ඨාංග මාර්ගය යන්නේද? මේම හිතන කෙනා වන සම්මාදිට්ඨියද මිත්‍යාදිට්ඨියද? සම්මාදිට්ඨිය. එහෙනම් අතහරින්නේ නැද්ද? එයාට එනේ නාරුමුණ. සම්මා සංකප්ප. දැන් බොරු කියන්නේ නෑනේ මේක මගේ කියලා. නෑ සම්මා වාචා. එහෙනම් හොඳ කර්මාන්තයක් තියෙන හොඳ ජොබ් එකක් මොකද්ද? වැඩට යන එක නෙවෙයි. ජොබ් එක තමයි මේ ඉඳගත්තත් හිටගත්තත් ඇවිද්දා නිදාගත්තත් හැම වෙලේම මෙන්න මේ ක්‍රියාකාරීත්වය තුළ ඉන්නවා කියන ජොබ් එක. හැබැයි අනුන්ගෙන් කාය තමයි සාමාන්‍යයෙන් කරන්නේ. සම්මාජීයෙන් කටයුතු කරන පින්නපාතෙන් ජීවත් වෙලා අන්න භික්ෂුන් වහන්සේනම එහෙම කරනවා නේ. අන්න එතකොට සම්මා ජීවේ සම්මා වායාමයේකම කරන්න යෙදෙනවා. එහෙනම් සම්මා සතිය නම් දැන් එතන. සිහිය තියනවා, සමාධිය වෙලා, සම්මා ඥාන පහළලා විමුක්තියටපත් වෙනවා. කොච්චර කාලයක් කරන්න ඕනේ? බුදු පියාණන් දේශනා කරනවා හරියට කරනවා නම් දවස් 7යි. බැරි හින්දා තමයි අවුරුදු 7ක් දීලා තියෙනවා. මරණකම් කරා නම් වැඩේ හරි. කොහොම හරි මේකෙන් ගොඩ යන්න. මෙහෙම කරගෙන යනකොට කෙනෙකුට පුළුවන් පින්නතුනේ අඩුම තරමෙන් මේ ජීවිත පැවැත්ම ඇත්ත දකින්නකොට පළවෙනි සංයෝජන තුනවත් කඩන්න පුළුවන්කම තියෙනවා. සතර අපායන් අත මිදුනොත් ඔය ඇත්තන්ට විඳින්න තියෙන දුක්ඛය මහ පොළවේ වැලි ප්‍රමාණයට සමාන නම් තව විඳින්න තියෙන්නේ කොච්චරද? වැලිකට 7යි. වැලිකට කීයද? 7යි. උපරිම ආත්මය 7කට සීමා වෙනවා. ඉතින් ලබාගත් මනුෂ්‍ය ජීවිතයේ වටිනාකමක් ලබා ගන්නවා කියලා කියන්නේ ඒකයි. දරුවෝ හැදුවා, ගෙවල් හැදුවා, ඉගෙන ගත්තා, මෙහෙම මෙහෙම තාන්න මාන්න ගත්තා කියන එක නෙවෙයි. මෙන්න මේ ජීවිතේ බුදුහාරු කියපු කාරේ ගියා. මට ඒකෙන් සැනසෙල්ල ලැබුණා කියන තැන තමයි ඔයත් ඉන්න ඕනාන්. එතනදී අපේ හිත පුදුමාකාර විදිහට සැනසීමක් සතුටක් Tamanට දැනෙන්න පටන් ගන්නවා. මේ ලෝකේ යථාර්ථය අවබෝධ වෙන අවබෝධයෙන් තමයි ගැලවෙන්නේ. ගැලවෙච්ච කෙනාට ප්‍රශ්නයක් නැති වෙනවා. ප්‍රශ්න තියෙන්නේ ගැලවිච්ච නැති කෙනාට. කොහොලාල ගන්න, අවිආවිද ගන්න, රණ්ඩු කරන්නේ, මරා ගන්න, බොරු කියන්නේ මේ මේ වගේ ඇත්ත දන්නවනම් බොරු කියනවාද මේවා අනිත්‍යයි කියලා දන්නවනම් කවුද ගෙදර ගේන්නේ? ඈ මේ පුටු තියෙනවා මේ බඩු බාහිර ආදී ගිරලා යනවා මේවා එනවා කියලා දන්නවනම් මේවා ගෙදර ගෙනලා තියාගන්නේ කවුද? තේරෙනවද? වැඩක් නැහනේ තියාගත්තයි කියලා. ප්‍රයෝජනේ තමන්ගේ වැඩ කටයුතු මේවා කරගන්න නම් කමක් නැහැ. නමුත් මේ අනවශ්‍ය විදියට පුරවා ගැනීම වෙන්නේ නැහැ. ඉතින් සරල සැහැල්ලු ජීවිතයක් ගතන සැහැල්ලු ජීවිතයක් නැති එක තමයි ඇත්තන්ට ප්‍රශ්නේ. ඒ නිසා මේ විඤ්ඤාණ නාම රූප ක්‍රියාකාරීත්වය අවබෝධයෙන් ඔය ඇත්තන්ගේ මේ තියෙන දුක්ඛ ස්කන්ධය නැති කරගෙන මේ සංසාර දුක්ඛයෙන් අත මිදෙන්න මේ ධර්ම දේශනාව හේතු වේවා වාසනාව වේවා කියලා සාදුකාරය